ධර්මානුශාසනා සුපින්වත්නි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ රත්මලාන අත්තිදීපාර ශ්‍රී රත්නාරාමය බොරලස්ගමුව සිරිසෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටමුණේ ප්‍රධාන අධිකරණ සංගනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි ශාස්ත්‍රපති අධ්‍යාපනපති පූජනීය සූර්යගොඩ සිරි ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්තර ධර්මානුශාසනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ උපාසක අපරිහානී සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි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 අපරිහානාය සංවත්තං තේ කතමේ සත්ත වික්ඛෝ දස්සනං නහපේති සද්ධම්ම සවනං පමජ්ජති අදිසීලේසික්කති පසාද බහුලෝ හෝති බික්කෝසුතේරේසුච නාවේසුච මජ්ජිමේසුච අනුපාරම්භ චිත්තෝ ධම්මං සුනාති නිරන්ද ගවේසී නෛතෝ බහිද්දා දක්ඛිනේයං ගවේසති ඉදව පුම්බකාරං කරෝති සාදු සාදු සාදු වාසනාවන්ත කාරුණික සුපින්වත්නි තතහාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීමට ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන වෙලාව තතහාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට තමන්ගේ ජීවිතය අර්ථවත් කර ගැනීම පිණිසයි. අද මම මාත්‍රිකා වශයෙන් තබා ගනු ලැබුවේ අංගුත්තර නිකායේ හත්වන කාණ්ඩයේ සඳහන් වෙන උපාසක අපරිහානීය සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව අපේ බෞද්ධ උපාසක උපාසිකාවන්ට ඊ타ත්ම වැදගත් වෙනවා තමන්ගේ ජීවිතය අර්ථවත් කර ගැනීම පිණිස එනිසා පින්වතුනි ලෝතර බුදුරජාන් වහන්සේ දේශනා කළා අංගුත්තර නිකායේ සත්වන කාණ්ඩයේදී උපාසක සප්ත අපරිහානීය ධර්ම. උපාසකයාගේ උපාසිකාවගේ නොපෙරහීමට හේතු වන කාරණා හතක් දේශනා කළා. මේ කාරණා හත දැනගන්නට මත්තෙන් උපාසක කියන්නේ කවුද කියලා අපි දැනගත යුතු වෙනවා. දවසද්දා බුදුරජාන් වහන්සේ කිමුල්වත් නුවර නීත්‍රෝදාරාමේ වැඩ සිටින වෙලාවේ ශාක්‍ය කුමාරයෙක් මහානාම කියන උන්වහන්සේ බැහැ දැකීමට පැමිණිලා අහනවා ස්වාමීනි කවර කරුණකින් උපාසක නම් වේද කියලා. එතෙන්දී බුදුරජාන් වහන්සේ මහානාම ශාක්‍ය පුත්‍රයාට පැහැදිලි කරනවා මහානාම යම්කිසි කෙනෙක් යම්කිසි දවසක ඉඳලා බුදුරජාණන් වහන්සේ සරණ යනවද ධර්ම රත්නය සරණ යනවද ආර්ය මහා සංඝ රත්නය සරණ යනවද එදා පටන් ඒ තැනැත්තා උපාසක යන නාමයෙන් හඳුන්වන්නට පුළුවනි විස්තර කරන්නට පුළුවනි කියලා දේශනා කළා. එනිසා පින්වතුනි මේ උපාසක උපාසිකා කියන වචනය අපිට භාවිතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ තෙරුවන් සරණ ගිය තැනැත්තා. ඒ තෙරුවන් සරණගේ තැනැත්තා නිරන්තරයෙන්ම ශ්‍රද්ධාව තිබෙන කෙනෙක්. ශ්‍රද්ධාව තිබෙන කෙනෙක් තමයි තෙරුවන් සරණ යන්නේ. ඒ නිසා පින්වත්නි මේ උපාසක තැනැත්තා පිරිහෙන කාරණා හතක් මේ සූත්‍රයේ මුලින් සඳහන් කරනවා. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත හැටියට තමයි උපාසකයාගේ අපරිහානිය පිණිස හේතු වන කාරණා හත විස්තර කළ දීලා තිබෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වික්ෂුන් වහන්සේලාව දකින්න අකමැති නම්. ඒ වගේම ධර්ම දේශනාවන් අහන්නට අකමැති නම් සිල්වත් නොවේ නම් වික්ෂුන් වහන්සලා කෙරේ පැහැදීමක් නැත්නම් ඒ වගේම මේ සම්බුද්ධ ශාස්ත්‍රයෙන් බැහැරව වෙනත් දක්ෂිනාර පුජ්‍යලං සොයසොයා යනවනම් මේ සම්බුද්ධ ශාස්ත්‍රය කෙරෙහි යමක් කරන්න බලාපොරොත්තු නොවෙනවනම් ඒ අය පිරිහෙනවයි කියලා දක්වලා තියෙනවා. ඒ වගේම පින්වතුනි මතක් කර දෙන්න කැමති බුදුරජාන් වහන්සේ එක්තරා දේවතාවකගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පරාභව සූත්‍රය දේශනා කළා. මේ පරාභව සූත්‍රයෙන් උගන්වන්නේ උපාසක ඇත්තන්ගේ පිරිහීමට හේතු වන කාරණා පිළිබඳව. යම්කිසි gedaraක මහාමංගල සූත්‍රයක් පරාභව සූත්‍රයක් අනුගමනය කරනවා නම් ඒ බෞද්ධ gedara පිරිහෙන්නේ නැහැ. මහා මංගල සූත්‍රයෙන් කුජලෙකුගේ දියුණුවට හේතු වන කාරණා දේශනා කළා. පරාභව සූත්‍රයෙන් කෙනෙකුගේ පෙරේමට හේතු වන කාරණා පැහැදිලි කළා. එසා මේ බුදුබණ අහන ශ්‍රවණය කරන ඔබගේ නිවසේ මහා මංගල සූත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් පරාභව සූත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් ඒ gedara කවදාක්වත් පිරෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ පරාභව සූත්‍රයේදී දේශනා කරනවා ධර්මයට අකමැති පුච්චලා පිරිහෙනවා. අසත්පුරුෂයාට කැමැති පුද්ගලයා පිරිහෙනවා. අසත්පුරුෂයාට කැමැති එක්කෙනා පිරිහෙනවා. ඒ වගේම තමයි ධර්මයට කැමැති නැති පුද්ගලයාත් පිරිහෙනවා. නිදා ගන්න කැමැති පුච්චලයක් පිරිහෙනවා. රංචු කැසීමට කැමැති පුච්චලයක් පිරිහෙනවා. සුරාවට සූදුවට ඇබ්බැහි වෙච්ච පුච්චලයක් පිරිහෙනවා. මේ කාරණා අපිට වර්තමාන සමාජයෙන් ඉතා මැනවෙන් ප්‍රකට වෙනවා. බුදුරජාන් වහන්සේ මීට අවුරුදු 2500කට පෙර දේශනා කොට වදාළ මේ පරාභව සූත්‍රයේ ඇතුළත් අන්තර්ගත කාරණා වර්තමාන සමාජය තුල දකින්ට ලැබෙනවා. ඒ අය පිරිහෙන බවත් හොඳින්ම අපට පේනවා. එනිසා පින්බතුනි ලෝතර බුදුරජාන් වහන්සේ දේශනා කළා උපාසක ඇත්තන්ගේ පිරිහීම සඳහා හේතු වන කාරණා අතර පරාභව සූත්‍රයේ සඳහන් වන මේ කාරණා පිළිබඳව අපි වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතු කාල පරිච්ඡේදයක් මේ. එනිසා භික්ෂුන් වහන්සේලා දකින්න කැමති නම් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්න කැමති නම් ඒ අය කවදක්වත් පිරිහෙන්නේ නැහැ. මහා මංගල සූත්‍රයේ විස්තර කරනවා සමනානංච දස්සන. භික්ෂුන් වහන්සේලාගේ දැකීම දියුණුවට හේතු වන කාරණයක් කියලා. හැබැයි පින්වතුනි කී දෙනාද මේ මතය පිළිගන්නේ? දැන් ඇතම් කෙනෙක් අපේ බෞද්ධ උපාසක මහත්මයෙක් හරි උපාසිකාවක් හරි ගමනක් යන්න ගෙදරින් පිටත් වෙනවා. මේ පිටත් වෙනකොට බැරි වෙලාවත් ස්වාමින් වහන්සේ නමක් ඉදිරියට හම්බ වුණා. මේ බෞද්ධ උපාසක උපාසිකාව ඒ ගමන නම් යන්නේ ආපහු හැරිලා ගෙදර ඇයි? ඒ අය සලකනවා විශ්වාස කරනවා ගමනක් යන සූදානම් වෙච්ච වෙලාවේ වික්ෂුන් වහන්සේ නමක් ඉදිරියට මුණ ගැසුනොත් ඒක අසුබ ලක්ෂණයක් හැටියට සලකනවා. නමුත් ධර්මයේ සඳහන් වන්නේ සමනානංච දස්සනං ස්වාමින් වහන්සේ නමකගේ දැකීම දිනුවට හේතුන කාරණයක් හැටියට. නමුත් වැරදි මතවලින් හිස පුරවාගෙන සිටින අපේ ඇතැම් බෞද්ධ උපාසක උපාසිකාවන් මේ වැරදි මතවල එල්බගෙන තමයි කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේදී දේශනා කළේ භික්ෂුන් වහන්සේගේ දැකීම දියුණුවට හේතු වන කාරණයක් හැටියට. එදා ධර්මාශෝක රජතුමා මහමග ගමන් කරන පුංචි නීග්‍රෝධ ස්වාමීන් වහන්සේව දැකලා උන්වහන්සේගේ ගමන් විලාසය උන්වහන්සේගේ සම්පත් බව උන්වහන්සේගේ සංවර බව රජතුමාගේ සිත පහන් කළා රච්චරුවෝ රජමාලිකට වඩම්මවලා සුදුසු ආසනයේ වඩා හිඳවලා උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා රජතුමා සනසුණා මුළු රටක් සනසුවා නව රටකට බුදුදහම ව්‍යාප්ත කරවන්නට මේ නීග්‍රෝධ ස්වාමින් වහන්සේගේ දර්ශනය හේතු වුණා. එනිසා පින්වතුනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා බිකෝ දස්සනං නහාපේති විසුන් වහන්සේලාගේ දැකීම ආශ්‍රය කිරීම කැමැති වෙදවනම් ඒ උපාසක මහත්මයා හෝ මහත්මිය හෝ කවදාක්වත් පිරිහෙන්නේ නැහැ. දැන් අද අපි දකිනවා ඇතැම් අපේ බෞද්ධ උපාසක උපාසිකාවන් තමන්ගේ පන්සලේ හාමුදුරුවන්ව নিরතරව ආශ්‍රය කරනවා ළමෙන්ට ආශිර්වාද ලබා ගැනීමට උන්වහන්සේ ළඟට ගිහිල්ලා උපන් දින දවසට සෙත්පිරි දේශනා කරව ගන්නවා ඇතම් මව්වරු පියවරු දරුවන් ලැබෙන්නට ඉන්න වෙලාවේ ස්වාමීන් වහන්සේලව පිරිත් දේශනා කරවාගෙන සෙත්පතා ගන්නවා අසනීපයක් හැදිච්ච වෙලාවල් වලදී ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්නවා මේ විදිහට භික්ෂුන් වහන්සේලා ඇසුරු කිරීම තමගේ ජීවුණුවට හේතුවක් හැටියට සැලකනවා ඒ වගේම තමයි ඈත අතීතයේ පන්සල ඇසුරු කරගෙන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරගෙන තමයි අධ්‍යාපනය ලැබුවේ ගුණ ධර්ම ඉගෙන ගත්තේ ධර්මශාලාව තුලින් වික්ෂුන් වහන්සේගේ ඇසුර තුලින් ඒ වගේම විවිධ නිර්මාණ කරන්නට පද්‍ය නිර්මාණ කරන්නට පොතපත කියවන්නට පොතපත ලියන්නට හුරු පුරුද්දක් ලැබුවේ වික්ෂුන් වහන්සේගේ ඇසුර තුලින් අපිට මතකයි අපේ ඈත අතීතයේ සාහිත්‍ය කෘති අපට උරුම වුණේ පන්සල තුලින් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා තුලින් එනිසා භික්ෂුන් වහන්සේලාගේ දැකීම භික්ෂුන් වහන්සේලා ඇසුරු කිරීම දියුණුවට හේතු වන කාරණයක් හැටියට මේ සූත්‍රය දක්වනවා යම්කිසි දායක මහත්මයෙක් උපාසක මහත්මයෙක් උපාසිකාවක් පන්සල ඇසුරු නිසුරු කරනවා නම් වික්ෂුන් වහන්සේ ආශ්‍රය නිස්රය කරනවා නම් උන්වහන්සේ දැක බලා ගන්නට පන්සලට යනවා නම් ඒ පුජ්‍යල කවදාකවත් පිරෙන්නේ නැහැ. දෙවනුව ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රමාද නොවෙනවා නම් ඒ තැනත්ත කවදාවත් පිරෙන්නේ නැහැ. පින්වතුනි මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම නිසා අපේ මොලේ වැඩෙනවා. දැන් මොලේ දියුණු වීම සඳහා ධර්ම ශ්‍රවණය කරන්න ඊළඟට අපේ සිත වැඩෙනවා. බණහන කෙනෙක් අපේ සිත දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ දඟලන, නලියන, දඩබ්බර, මුරණ්ඩු සිත තම්පත් කරගන්නට බුදුදහමෙන් කරුණු කාරණා කියා දෙනවා. ස ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අපේ සිත පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. අනික තමයි හදවත දියුණු වෙනවා. ඔය හදවත දියුණු වෙච්ච නැති අය තමයි මේ සමාජයේ බොහෝ විට අපරාධ කරන්නේ. ඒ හදවත් තුල නැහැ කරුණාව නැහැ දයාව නැහැ මෛත්‍රිය නැහැ කලගුණ සැලකීම නැහැ මේ යුතුයකම් මොකක්වත් නැහැ. බුදුබණ අහන උපාසක උපාසිකාව තුල තමයි කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව කියන මේ ගුණධර්ම රෝපණය වන්නේ. එනිසා බුදුබණ අහන්න අහන්න අපේ හදවත් ගුණධහමට සදාචාරයට ලං වෙනවා එකතු වෙනවා. එනිසා පින්වතුනි ධර්ම ශ්‍රවණය කළාම හදවත පිරිසුදු වෙනවා. හදවත තුල ගුණධර්ම රෝපණය වෙනවා. කරුණාව, දයාව, මෛත්‍රිය, කළගුණ සැලකීම කියන මේ ಗುಣධර්ම අපේ හදවත තුල ඇතිවන්නේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින්. ඒ වගේම අපේ කාලය අර්ථවත් කරගන්න. දැන් මේ බුදුබණක් අහන වේලාව තුල අපි හොඳ දෙයක් අහන්න. යහපත් දෙයක් අහන්න. ඒ නිසා ඒ තුළින් අපේ කාලය අර්ථවත් වෙනවා. දැන් ගෙදරක ඉන්න විට අල්ලපු ගෙදරෙක් වෙනත් එක්ක ඕපාදූපයක් කතා කරනවා නම් ඒකෙන් Tamanට ඇති වැඩකුත් නැහැ අහගෙන ඉන්න එක්කෙනාට ඇති වැඩකුත් නැහැ සමාජයට වැඩකුත් නැහැ. නමුත් මේ ප්‍රයක් තුල ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා නම් එයින් ඔබ ಗುಣධර්ම වලින් පෝෂණය වෙනවා. හොඳ දෙයක් අහගන්නවා. ඒ තුළින් තමන්ගේ ජීවිතය අඩුපාඩු නැති කරගෙන හොඳ පැත්තට ජීවිතය හරව ගන්නට කල්පනා කරනවා. එසා කාලය අර්ථවත් වෙනවා ධර්ම ශ්‍රවණය කිරීම නිසා. පින්වත්නි මහා මංගල සූත්‍රයේ දේශනා කරනවා කෙනෙකුගේ දියුණුවට හේතු වන කාරණා අතර කාලේන ධම්ම ශ්‍රවණ සුදුසු කාලේ බණ අහනවා නම් ඒතම් මංගල මුත්තමන් ඒ තමගේ ජීවුණුවට හේතු වන කාරණේ. ඒ වගේම මේ සූත්‍රය විස්තර කරනවා කාලේන ධම්ම සාකච්ඡා. සුදුසු කාලේ ධර්මය සාකච්ඡා කරනවා නම් ඒකත් ජීවුණුවට හේතු වන කාරණයක්. ඒ වගේම මේ සමාජයේ තිබෙනවා විවිධ ඇසීම්. ඒ ඇසීම් අතර උතුම්ම ඇසීම තමයි බණ ඇසීම. පින්වතුනි බුදුරජාන් වහන්සේ දේශනා කළා තිබෙනවා ච අනුත්තරීය ධර්ම කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා දෙවෙනි කාරණය හැටියට උසස්ම ඇසීම කුමක්ද කියලා. උතුම්ම ඇසීම කුමක්ද කියලා. දැන් සමහර කෙනෙක් බෙර හඬ අහන්න කැමති. සමහර කෙනෙක් වීණා හඬ අහන්න කැමති. සමහර කෙනෙක් ගීත අහන්න කැමති. සමහර කෙනෙක් කුඩා එහෙම නැත්නම් මහත් ශබ්ද අහන්න කැමති. තවත් කෙනෙක් ආසයි මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ දේශන අහන්න කැමති. දැන් අපි දකිනවා සමහර අය මේ මිත්‍යා දෘෂ්ටික අදහස් අහන්න දේශන අහන්න ගිහිල්ලා තද වෙලා හිර වෙලා පෑගිලා මියගේ අවස්ථා අපට අහන්න දකින්න ලැබුණා. නිසා සමහර අය කැමති මිත්‍යා දෘෂ්ටිය මුල් කරගත්ත දේශන අහන්න කැමති. හැබැයි ඒවා හීනයි, ග්‍රාම්‍යයි, අර්ථයක් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා. බෙර හඬ වෙන්න පුළුවන්, වීණා හඬ වෙන්න පුළුවන්, ගීත හඬ වෙන්න පුළුවන්, මිත්‍යා දෘෂ්ටියගත් දේශකයන්ගේ දේශනා වෙන්නට පුළුවන්. හීනයි, පහත්. ඒකෙන් තමට යහපතක් සිද්ධ වන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් ඔබට යහපතක් වෙනවා. සත්තානං විසුද්ධිය. මිනිසුන්ගේ පිරිසුදු වීම පිණිස යහපත පිණිස මේ ධර්මය ශ්‍රවණය කිරීම වැදගත් වෙනවා. ශෝක පරිද්දවාණං සමතික්කමායි ඒ වගේම අපිට ශෝකය ඇති වෙනවා, පරිදේවය ඇති වෙනවා. මේව යටපත් කරගන්නට ධර්ම ශ්‍රවණය කිරීමම අවශ්‍යයි. දැන් සමහර කෙනෙක් තමගේ ඥාතියෙක් මිය ගියාට පස්සේ බලවත් ලෙස ශෝක වෙනවා, අඬනවා, මොර දෙනවා, පොළොවේ හැපි හැපි අඬනවා. නමුත් ධර්මය අසලා තේරුම් ගත්ත කෙනෙක් කෙනෙක් මිය ගියාට පස්සේ සංවේගය ඇති කරගන්නවා. මේක තමයි ජීවිතයේ తত্ত্বය. අපි කවුරු කවුරුත් මරණයටපත් වෙනවා. අපි මරණය නතර කළා නැහැ. අපි කාටත් මේ මරණය උරුමයි කියලා තමගේ හිත හදා ගන්නවා. ඒසා මේ දුක් දුම්නස් පැමුණාට පස්සේ ඒවා යටපත් කර ගැනීමට ශක්තිය දෙන්නේ ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ හිත ප්‍රඥාව දියුණු කරගෙන තිබෙන ඇත්තන්ට. ඥායස්ස අධිගමයි ඒ වගේම නිවන් අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම උපකාර වෙනවා. නිබ්බානස්ස සත්‍ය කිරියායි. නිවන් අවබෝධයේ පිණිස ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රයෝජනවත් වෙනවා. එනිසා පින්වතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රමාද වෙන්න එපා උපාසක උපාසිකාවන්. සැබෑ උපාසකයෙක් උපාසිකාවක් නම් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මය තුළින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට කල්පනා කළ යුතු වෙනවා. සද්ධම්මෝ පරම දුර්ලභෝ. සද්ධර්මයේ ඊ타ත්ම දුර්ලභ දෙයක්. හැබැයි අද නම් අපිට ධර්මයේ දුර්ලභ බවක් පෙනෙන්නේ නැහැ. එදා ධම්සොඬ රජතුමාට පද හතරකින් යුක්ත ගාථා ධර්මයක් අහන්නට බැරුව කොච්චරනම් දුක් විඳද අඬබෙර ගැහුවා බණ දන්න කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙන්න මං එයාට තෑගි දෙනවා කියලා නමුත් කවුරුවක්වත් ඉදිරිපත් උනේ නැහැ අන්තිමේදී තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරන්නට ඉදිරිපත් උනේ ධම්සොඩ රජතුමා මේ ධර්මය ඒ තරම්ම දුර්ලභ දෙයක් නිසා පින්බතුනි ඒ නිසා බුදුහාමුදුරුව අපට දේශනා කළා බෞද්ධ උපාසකයා හෝ උපාසිකාව ධම්ම ශ්‍රවණං නපමච්ඡති ධර්ම ශ්‍රවණයට ප්‍රමාද වෙන්නට එපා ධර්ම ශ්‍රවණයට ප්‍රමාද වුණොත් ඒ තමන්ගේ පිරිහීම සඳහා හේතු වෙනවයි කියලා දේශනා කළා ඊළඟට තුන්වෙනි බුදුහාමුදුරෝ දේශනා කරනවා අධිශීලයේ සික්ඛති උපාසකයෙක් උපාසිකාවක් නොපිරිහීම සඳහා නම් සීලවන්ත වෙන්න ඕන. ඒ සීලවන්ත තැනැත්තා කවදාකවත් පිරිහෙන්නේ නැහැ. අදි සීලය. දැන් අදි සීලය කියවම බෞද්ධයන්ට තිබෙනවා නিত্য සීලයක් තියෙනවා. පංච සීලය. ඒ පංච සීලය වගේම අට සිල් තිබෙනවා, දස සිල් තිබෙනවා, ආජීව අෂ්ටමක සිල් තිබෙනවා. එසා තමන්ගේ සීලය ආරක්ෂා කරන්න. සීල ගන්ධෝ අනුත්තරෝ. සිල් සුවඳ තරම් වටිනා සුවඳක් තවත් නෑ. අනිත් හැම සුවඳක්ම తాවකාලිකයි. හැබැයි සිල් සුවඳ අපිට හැමදාම සුවයගෙන දෙනවා. පින්වතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තිබෙනවා අංගුත්තර නිකායේ ඒ අංගුත්තර නිකායේ බුදුහාරෝ දේශනා කරනවා උපෝසත සීලයක් පිළිබඳව. ඒ කියන්නේ අටසිල් පිළිබඳව. යම්කිසි උපාසිකාවක් හෝ උපාසක මහත්මයෙක් අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරගන්නවා නම් රාතන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් අටසිල් ආරක්ෂා කරගන්නවා නම් සලොස් මහා ජනපදවල රජකම් ලැබෙනවට වඩා වටිනවා කියලා. දැන් රජකමක් ලැබෙන එකනේ වඩා වටින්නේ කියලා සමහර කෙනෙක් හිතනවනේ. හැබැයි මේ සූත්‍රයේ විස්තර කරන පින්වතුනි බුදුරජාන් වහන්සේ සොළොස් මහා ජනපදයේ ජනපදයක රාජ්‍ය පදවියක් ලබනවට වඩා වටිනවා අටසිල් සමාදන් වෙලා එය ආරක්ෂා කරගන්නවා. ඒ වගේම එම සූත්‍රයේ විස්තර වෙනවා මේ මනුස්ස ලෝකයේ ආයුෂයට වඩා පින්වතුනේ ආයුෂ තාමත්ම වැඩි දිව්‍ය ලෝකවල. ඒ දිව්‍ය ලෝකවල විශේෂයෙන්ම තාවතින්සය. ඒ වගේම චාතුරු මහා රාජිකා දිව්‍ය ලෝකය. මේවැය ආයුෂ මනුස්ස ලෝකයට වඩා වැඩි. ඒ අතර මනුස්ස ලෝකයේ ආයුෂ දුප්පත්. දැන් මනුස්ස ලෝකේ අපිට ඉන්න ලැබෙන්නේ සමහර වෙලට පරමායුෂ 160ක් වෙන්න පුළුවන්. කවුරුවක්වත් නැහැ 200ක් ජීවත් වෙච්ච කෙනෙක් මේ සමාජය. දැන් එහෙනොත් අද 80 90 තමයි පරම ආයුෂ. ඒ නිසා මේ පරම ආයුෂ වැළුවාම අපේ මනුස්ස ලෝකයේ ආයුෂය තාමත්ම දුප්පත්. චාතුල් මහරාජිකය, තාවතින්සේ යාමය තුසිතය, නිම්මාන රතය පරණිම්මත වසවත්ති කියන මේ දිව්‍ය ලෝක හයේ ආයුෂ මේ සූත්‍රයේ විත්තත අට්ටංග උපෝසත සූත්‍රය තුල සඳහන් වෙනවා මේ දිව්‍ය ලෝකවල ආයුෂ වැඩි කියලා. යම් කෙනෙක් අටසිල් නොකඩවා සිදුරු නැතුව මනවින් ආරක්ෂා කරගත්තොත් එහි ප්‍රතිඵල වශයෙන් මේ දිව්‍ය ලෝක හයේ මරණින් මත්තේ උපදින්න ලැබෙනවා කියන කාරණය බුදුහාමුදුරුව මේ විත්තත අට්ඨංග උපෝසත සූත්‍රය තුල අන්තර්ගත කළ තිබෙනවා. අන්න ඒ නිසා තමයි බෞද්ධයාගේ නොපිරිහීම සඳහා හේතු වන කාරණා කර අදි සීලේ සික්ඛති අදි සීලේ හික්මෙනවා නම් ඒ තැනැත්තා කවදාකවත් පිරිහෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟට දේශනා කරන බුදුරජාන් වහන්සේ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ නොපිරීම සඳහා හේතු වන කාරණා අතර භික්ෂුන් වහන්සේලා කෙරේ ප්‍රසාදය තිබෙන්න ඕනේ. පැහැදීමක් තිබෙන්න ඕනේ. නවක භික්ෂුන් වහන්සේලා පිළිබඳවත්, තරුණ භික්ෂුන් වහන්සේලා පිළිබඳවත් වැඩහිටි භික්ෂුන් වහන්සේලා පිළිබඳවත් පසාද බහුලෝ හෝති. පැහැදීම තිබෙන්න ඕන. එදා අනේ පිළිසිටුතුමා විසාකා මහා උපාසිකාව පන්සලට යනකොට බුදුරජාන් වහන්සේව පමණක් නොවේ දකින්ට ගියේ. කුඩා කුඩා ස්වාමීන් වහන්සේලාවත් මතක් කරගෙන තමයි පන්සලට ගියේ. දැන් අද අපි දකිනවා වර්තමාන සමාජයේ ඇතම් උපාසක උපාසිකම් පන්සලට එනකොට පොඩි හාමුදුරන්වත් හොයාගෙන තමයි එන්නේ. ඉතින් ඒක ඉතාල වටිනා දෙයක්. මොකද පොඩි ආම්බරෝ තමයි අනාගතයේ මේ ශාසනය බාර ගන්න ඉන්න හිමිවරු යකිවරු. එසා උන්වහන්සලා කෙරේ පෑදීම තිබෙන්නට ඕනේ. ඒ වගේම තමයි <clears throat> බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බෞද්ධ උපාසක උපාසකයන්ගේ නොපිරිහීම සඳහා මේ සම්බුද්ධ ශාසනයෙන් බැහැරව වෙනස් ශාසනවල දක්ෂිනාර පුජ්‍යලයන් හොයන්නට එපා කියලා. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම යමක් කරන්න කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා තමයි අපේ පින්වතුන් අද මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම් යම් දේවල් කරන්නේ. විනයෝ නාම ශාසනසායු මේ ශාසනයේ ආයුෂ විනයයි. ඒ විනය පදනම් කරගත් පින්කම තමයි කටින මහා පින්කම. ඉතින් ඒ කටින මහා පින්කම් සිදු කරන අපේ සදහවත් බෞද්ධෝ අද පෙළගැසෙන්නේ ඉතාමත්ම කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා මේ පින්කම් අපි කළ යුතුයි කියන ඒ අදහසේ පිහිටලා. ඒ නිසා පින්බතුනේ බෞද්ධයාගේ උපාසකත්වන්ගේ නොපිරීම සඳහා හේතු වන කාරණා අතර සමග්ගාහෝත සමග වීමද ඊටා වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා තවත් බොහෝ කාරණා සූත්‍රාගත කරුණු ආශ්‍රයෙන් පැහැදිලි කළ දීලා තිබෙනවා. පුජ්‍යලයාගේ උපාසක උපාසිකන්ගේ නොපිරීම සඳහා හේතු වන කාරණා ඒසා ඔබ හැම කෙනෙක්ම කල්පනා කරන්න උපාසක උපාසිකාවන්ගේ නොපිරිහීම සඳහා හේතු වන කාරණා තමයි භික්ෂුන් වහන්සේලාගේ ඇසුර ධර්ම ශ්‍රවණය කිරීම ඒ වගේම තමන්ගේ සීලය ආරක්ෂා කර ගැනීම භික්ෂුන් වහන්සේලා කෙරෙහි පැහැදීම ඇතිව කටයුතු කිරීම ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයෙන් බැහැර ආර්යයන් වහන්සේලා හොයන්නට යන්නට එපා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම යමක් කරලා සතුට වෙන කියලා විශේෂයෙන් මතක් කරනවා මේ කියන කාරණා ඔබගේ ජීවිතේ එකතු කරගනිමින් තමගේ ජීවිතය සාර්ථක කරගන්න ධර්ම ශ්‍රවණය කරන විට ධර්මයේ සිදුරු හොයන්නට එපා ධර්ම දේශනාවේ අඩුපාඩු හොයන්නට එපා එහෙම ධර්ම දේශනා අඩුපාඩු සිදුරු හෙව්වොත් ඔබගේ පෙරහිම සිදු වෙනවා. මෙන්න මේ කාරණා ඇතුළත් ධර්ම දේශනාව බුදුහාමුදුරුවෝ එදා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඔබත් ඔබගේ චරිතය අර්ථවත් කරගන්නට මේ උපාසකත්වන්ගේ නොපිරිහීම සඳහා හේතු වන කාරණා ජීවිතයට එකතු කරගන්න කියලා මතක් කරමින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කරවමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සුපින්නතුනි උපාසක අපරිහානි සූත්‍රය මාතෘකා කොට ගනිමින් අද උතුම් වූ ධර්මානු ශාස්ත්‍රනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ රත්මලාන අත්තිදීපාර ශ්‍රී රත්නාරාමය බොරලස්කම සිරිසෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්තිශ්‍රී ධම්මසිද්ධි ශාස්ත්‍රපති අධ්‍යාපනපති පූජනීය සූර්යගොඩ සිරි ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු මතක් දෙමි. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු පින්වතුනි ඔබටත් පුළුවන් මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.